නමවන පරිච්ඡේදය සම්පින්ඩණය මෙතෙක් අපි සත් අනුපස්සනාවන් වෙන්වෙන්ව ගැන සාකච්ඡා කළෙමු. ඇතැම් විටක යම් යම් අනුපස්සනා අතර සම්බන්ධතාවයද සලකා බැලුවෙමු. දැන් අනුපස්සනා හතම සමස්තයක් වශයෙන්ගෙන පොදුවේ අවධානය යොමු කරමු. පටිසම්භිදා මග්ගේහි සත්තනුපස්සනාවන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වා දී ඇත්තේ මෙසේය. අනිත්‍ය වශයෙන් පුන පුනා දකි. නිත්‍ය වශයෙන් නොදකි. දුක්ඛ වශයෙන් පුන පුනා දකි. සුඛ වශයෙන් නොදකි. අනාත්ම වශයෙන් පුන පුනා දකි. ආත්ම වශයෙන් නොදකි. කලකිරෙයි. සතුටු නොවේයි. නොඇලෙයි. ඇලීම නොකෙරෙයි. නිරුද්ධ කෙරෙයි. නූපදවයි. අතහරි නොගනී. අනිච්ච ලෙසින් පුනපුනා දක්නේ නිච්ච සංඥාව දුරලයි. දුක් ලෙසින් පුනපුනා දකින්නේ සුඛ සංඥාව දුරලයි. අනත්ත ලෙසින් පුනපුනා බලනුයේ අත්ත් සංඥාව දුරලයි. කල කිරණුයේ නන්දිය දුරු කරයි. නොඇලුණියේ රාගය දුරු කරයි. නිරුද්ධ කරණියේ සමුදය දුරු කරයි. අත්හරිනුයේ ආදානය දුරු කරයි. සප්ත අනුදර්ශනාවන් අතර මූලිකත්වය දරන්නේ අනිච්ච, දුක්ඛ, අනාත්ත යන තුන් අනුපස්සනාවන් බව මින් පැහැදිලි වෙයි. සෙසු අනුපස්සනා හතරම එම තුන් අනුපස්සනාවන්ගේ ප්‍රතිඵලයෝය. මුල් තුන අනුපස්සනා නමින්ද පසු හතර විපස්සනා නමින්ද පටිසම්භිදා මග්ගයේහි තැනක සඳහන් වෙයි. ඇත්තෙන්ම විදර්ශනාව මුළුල්ලෙහිම ක්‍රියාත්මක වන්නේ මෙම තුන් අනුපස්සනාවන්ගේම ප්‍රභේදයන්ය. තවද අනුපස්සනා හත අතර එක්තරා ක්‍රමික සම්බන්ධතාවයක්ද මෙහි නිරූපණය කෙරෙයි. මූලික තුන් අනුපස්සනාවන් එකිනෙකට සම්බන්ධ වන ආකාරය ඉහත පරිච්ඡේදවලදී සාකච්ඡා කරන ලදී. සාමාන්‍යයෙන් අනිච්චානුපස්සනාවෙන් දුක්ඛානුපස්සනාවද ඒ දෙකම ප්‍රත්‍ය කොටගෙන අනත්තානුපස්සනාවද සිද්ධ වෙයි. මෙම තුන් අනුපස්සනාවන්ගේ ප්‍රතිඵලය නිබ්බිදාවයි. නිබ්බිදානුපස්සනාවෙන් විරාගය ඇති වෙයි. විරාගානුපස්සනාවෙන් නිරෝධය සිදු වෙයි. නිරෝධානුපස්සනාවෙන් පටිනිස්සග්ගය වෙයි. මේ නයෙන් විදර්ශනා මාර්ගයේ සම්පූර්ණයෙන්ම විවරණය කළ හැකි වන්නේය. එහෙත් මෙම ක්‍රමික සම්බන්ධතාව සෑම විටම ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයයි කිව නොහැකිය. විදර්ශනාව යනු සංකීර්ණ ක්‍රියාවලියකි. එහිදී ඒ අනුපස්සනාවන් විවිධාකාරයෙන් එකිනෙකට ප්‍රත්‍ය වනු ඇත. පටිසම්භිදා මග්ගයේහිම එක් තැනකදී පටිනිස්සග්ගයෙන් අනතුරුව Nirodhe වන ආකාරයක් පෙන්වා දී තිබේ. තවද කය Nirodhanupassanaව හෝ කය විරාගානුපස්සනාව හෝ මුල් වීමෙන් සෙසු අනුපස්සනා ක්‍රියාවත් වීම සිදුවිය හැකිය. එසේම විදසුන මුදුන්පත් වන්නා වූ ලෝකෝත්තර මාර්ග අවස්ථාව විරාගානුපස්සනා වශයෙන්ද නිරෝධානුපස්සනා වශයෙන්ද පටිනිස්සග්ගානුපස්සනා වශයෙන්ද දක්විය හැකේය. එකම අනුපස්සනාව විදර්ශනා මාර්ගයේහි විවිධ අවස්ථාවන්හිදී පෙරමුණට එන හැටි ඒ ඒ අනුපස්සනා විස්තරයන්හිදී පෙන්වා දෙන ලදී. විදර්ශනාව මොහු කුරා යත්ම අනුපස්සනාවද ක්‍රමයෙන් ගැඹුරු වෙයි. පුළුල් වෙයි. ඉන් ඇතිවන අවබෝධයද ක්ලේශ ප්‍රහාණයද ඒ අනුව කෙමෙන් තියුණුවනු ඇත. මේ අනුව එක් අනුපස්සනාවක් සම්පූර්ණ වූ පසුවම ඊළඟ අනුපස්සනාවට බැස ගැනීම සිදුවේයයි නිගමනයක් නැත. හැම අනුපස්සනාවකම පොදු ක්‍රමික විකාශනයක් දක්නට ලැබෙයි. එහෙත් විදර්ශනාවේ ඇතැම් සම්දිස්ථානවලදී එක්තරා අනුපස්සනාවක් විශේෂයෙන් කැමී කැපී පෙනීමට ඉඩ ඇත. වෙනත් අවස්ථාවන්හිදී අනුපස්සනා කීපයක්ම මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක වනු ඇත. එකම අනුපස්සනාව නොයෙක් මුහුණුවරින්ද මතුවන්නේය. ඇතම් අනුපස්සනාවන් බොහෝ සෙයින් එකිනෙකට සමාන ස්වરૂපයක් දරන බව පෙනීයයි. ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින් බලන කලෙහි විදර්ශනාවේ සමහර අවස්ථා කවර අනුපස්සනාවක් යටතේ වර්ගීකරණය කළ යුතුයයි කළ යුතුයදයි තීරණය කිරීම අසීරු වෙයි. එහෙත් මේ යෝගාවචරය හට බරක් විය යුතු නොවේ. සති සම්පජාඤ්ඤ හෙවත් සිහිනුවන මනවින් යෙදෙන්නේ නම් සුදුසු අනුපස්සනාවන් નિરાයාසයෙන් මෙන් මතු වී වැඩෙනු ඇත. විදර්ශනාව කෙරෙද්දී මේ අසවල් අනුපස්සනාව යයි නම් වශයෙන් මෙනෙහි කිරීම අවශ්‍ය නොවේ. එබඳු වැටහීමක් ඉබේ පහළ වුවද එයද විදර්ශනාවට නැංවිය යුත්තේය. ඒ ඒ යෝගාවචරයාගේ පෞද්ගලික කුසලතා ප්‍රභේද අනුව සලකා බලන විට කාහටත් ගැලපෙන්නා වූ අනුපස්සනාවන්හි පොදු පිළිවෙතක් දැක්වීම දුෂ්කර වන්නේය. එහෙත් කවර යෝගාවචරයෙකු වුවද නිසි ලෙස විදර්ශනා මාර්ගයේහි ගමන් කරන්නේ නම් මේ අනුපස්සනා හතම වැඩෙන බව කිව හැකිය. මෙහිදී ඒ ඒ යෝගාවචරයාගේ උපනිශ්‍රේ සම්පත්තිය එනම් පෙර සසර භාවනා කොට තිබීම හා එසේ භාවනා වඩන ලද ආකාරය බෙහෙවින් බලපාන බව පෙනෙයි. කෙසේ වුවද විදර්ශනා මානසිකාරයේහි කඩවීම පසුබැසීම් වේ නම් වරින් වර නීවරණ පෙළඹීම් මතු වෙයි නම් උචිත අනුපස්සනාවන් පිළිබඳ වැඩි අවධානයක් යෙදීම ප්‍රඥා ගෝචර වනු ඇත. සිතේ බලවත් රාගයක් උපදින විටකදී එක් යෝගාවචරයේ විරාගානුපස්සනාව වැඩිය. මානසිකාරයේ කෙමෙන් ගැඹුරු වී අවසානයේදී රාගය මුළුමනින්ම දුරු විය. මෙවිට යෝගාවචරයා ඕනෑකමින් රාගසිතක් ඇති කර ගැනීමට වෑයම් කළද නොහැකි විය. සත්තානුපස්සනාවන් මේ පරිච්ඡේදයේ ආරම්භයේදීම දක්වන ලද ආකාරයෙන් භංග ඥානය තුල ක්‍රියාවත් වන බව පටිසම්භිදා මග්ගයේහි සඳහන් වෙයි. භංග ඥානය බෙහෙවින් පුළුල් ලෙසින් පැතිරෙන අන්දම මින් තහවුරු වෙයි. ඒ අනුව භංග ඥානයේහි සිට ඉහළට විහිදෙන පහාන පරිඤ්ඤා අවස්ථාවේදී සත්තානුපස්සනාවන්ගේ අධිපතිභාවය වෙතයි විසුද්ධි මග්ගය කියයි. භංග ඥානයට පෙර ආතුව මෙම අනුපස්සනා ක්‍රියාකාරී නොවේතයි මින් අදහස් නොකෙරෙයි. මේ බැව් විසුද්ධි මග්ගයම පැහැදිලිව පවසයි. පටිසම්භිදා මග්ගයේහිද බොහෝ තැන්වලදී විදර්ශනා මාර්ගයම සත්තනුපස්සනාවන් ප්‍රමුඛ අටලොස් විදසුන් මගින් දැක්වීමෙන් විදර්ශනාවේ ප්‍රාථමික අවස්ථාවේ සිටම මෙම අනුපස්සනා ක්‍රියාත්මක වන බව හැඟවේ. එහෙත් අනුපස්සනාවන් ප්‍රබල ලෙස කෙලෙස් දුරු කරමින් තදින්ම ක්‍රියා කරන්නේ බංග ඥානෙහි සිට ඉහළට යයි කිව හැකිය. බංග ඥානය විදර්ශනා මාර්ගයේහි වැදගත් සම්දිස්ථානයක් වෙයි. අනුපස්සනා වශයෙන් සලකොත් බංග ඥානෙහි මූලික ස්වરૂපය වනාහි කය නිරෝධානුපස්සනාව හෝ කය විරාගානුපස්සනාව හෝ වෙයි. පටිසම්භිදා මග්ගේහි කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයන් විවරණය කොට තිබෙන්නේද සත්තානුපස්සනා වශයෙන් කෙරෙන අනුපස්සනා ලෙසිනි. එසේම සොලස්වදෑරු මානාපානසති කර්මස්ථානයේහි එක් එක් පියවරක් පාසා සත්තනුපස්සනා මගින් විදර්ශනා කෙරෙන ආකාරය මෙහි දක්වා තිබේ. ඒ ඒ අනුපස්සනාවෙන් දුරු කෙරෙන කෙලෙසුන් හේතු කොටගෙන කම්පාවක් සැලීමක් නොවන අර්ථයෙන් සත්තානුපස්සනාවන් විදර්ශනා බල නමින් හඳුන්වා දී තිබේ. නිරෝධ සමාපත්තිය පිණිසද මෙය පාදක වෙයි. තවත් නොඑක් විග්‍රහයන්හිදී සත්තානුපස්සනාවන් හා ඉන් සිදු කෙරෙන ක්ලේශ ප්‍රහාණය පිළිබඳව පටිසම්භිදා මග්ගයේ සඳහන් කරයි. එහෙත් පටිසම්භිදා මග්ගය හැර මෙලෙසින් මේ සත්අනුපස්සනාවන් හා ඉන් දුරු කෙරෙන කෙලෙස් දක්වා තිබෙන අන් සූත්‍ර පිටක ග්‍රන්ථයක් දක්නට නොමැත. අනුපස්සනා එකක් හෝ කීපයක් හෝ නම් වශයෙන් නම් වශයෙන් අඩංගු වන ආදීම බුද්ධ දේශනා වෙතත් මෙම අනුපස්සනා හතම නම් වශයෙන් සඳහන් වන තනි බුද්ධ දේශනයක් නම් අපට හමු වූයේ නැත. බුද්ධ දේශනාවන්හි ඇතැම් තැනක සංඥා නමින්ද මේ අනුපස්සනා දක්වා තිබේ. ඒ මෙසේය. අනිච්ච සංඥා හෙවත් අනිච්චානුපස්සනාව. දුක්ඛ සංඥා හෙවත් අනිච්චේ දුක්ඛ සංඥා. එනම් දුක්ඛානුපස්සනාව. අනත්ත් සංඥා හෙවත් දුක්ඛේ අනත්ත් සංඥා. එනම් අනත්තානුපස්සනාව. සබ්බලෝකේ අනබිරත සංඥා එනම් නිබ්බිදානුපස්සනාව විරාග සංඥා එනම් විරාගානුපස්සනාව නිරෝධ සංඥා එනම් නිරෝධානුපස්සනාව පහාන සංඥා එනම් පටිනිස්සග්ගානුපස්සනාව ඇතැම් තැනක මෙම සංඥා හත වෙනත් සමත සංඥා තුනක් පෙරටු කොටගෙන දක්නට තිබේ. මෙම සප්ත සංඥා තුලින් එකක් හෝ කීපයක් හෝ පමණක් ඇතුළත් වන දේශනා නම් රාශියකි. සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා එනම් සියලු සංස්කාරන් කෙරෙහි අනිත්‍ය යන සංඥාව යනුවෙන්ද දේශනා රාශියක අන්තර්ගතව තිබේ. මෙහි විවරණය අනුව හැඟී යන්නේ එමගින් නිබ්බිදාව හෝ විරාගය හෝ කියවෙන බවකි. අනිච්ච, දුක්ඛ, අනාත්ත යන තුන් අනුපස්සනාවන්ගෙන් අනතුරුව නිබ්බිදාව හා විරාගයේ ඇතිවීම දක්වන බුද්ධ දේශනා බහුල වශයෙන් ඇත. නිබ්බිදානුපස්සනාව පරිච්ඡේදයේහි මෙවන් නිදසුන් රසක් උපුටා දක්වා තිබුණි. නිබ්බිදා විරාග නිරෝධ යන පද තුන පිළිවෙලින් යෙදෙන දේශනාද වෙයි. අනිච්චය සංකතය එනම් ප්‍රත්‍යක්ව සැකසුනකි. පටිච්ච සමුප්පන්නය එනම් ප්‍රත්‍ය නිසා ප්‍රත්‍යයන් සමග උප්පන්නකි. කය එනම් ගෙවෙන ස්වභාවය වෙයි. වය එනම් වෙනසෙන ස්වභාවය වෙයි. විරාග ස්වභාවය වෙයි. නිරෝධ ස්වභාවය වෙයි. මේ කොටසද සූත්‍ර පිටකයේහි බහුලව යෙදෙන්නා වූ අනුපස්සනා ක්‍රමයකි. මෙම පටිපාටියෙහිදී අනිච්ච ලක්ෂණය මුල් තැන ගන්නා බව පෙනෙයි. කය වය යනුවෙන් නිරෝධානුපස්සනාව දැක්වේ. කයානුපස්සනා හා වයානුපස්සනා නමින් අටලොස් මහ විදසුන් පෙළෙහි තවත් අනුපස්සනා දෙකක්ද වෙයි. විරාග යනු කය විරාග හෝ තදංග විරාග හෝ විය හැකිය. සංකත හා පටිච්චසමුප්පන්න යන දෙපදයෙන්ම අනිත්‍යතාව මෙන්ම අනාත්මතාවයේද විදහා දැක්වෙයි. කෙලසුන්ගේ ප්‍රහාණය පිළිබඳ කියවෙන ඇතැම් දේශනාවන්හි කය, වය, විරාග, නිරෝධ, ඡාග, පටිනිස්සග්ග යන අනුපිළිවෙලක් සඳහන් වෙයි. මෙහි ඡාග යන්නෙන් පටිනිස්සග්ගයම හැඟ වෙයි. සත් අනුපස්සනාවන්ගේ වශයෙන් නම් නොකොට නොඑක් ආකාරවලින් දේශනා කරන ලද අනුපස්සනා ක්‍රමද වෙයි. මෙවැනි අනුපස්සනා නිරූපණය කරන්නා වූ විශේෂ පද බොහොමයකගේ සංග්‍රහයක් පටිසම්භිදා මග්ගයේහි එයි. පද 40කින් සමන්විත වන මෙම එකතුවේ සෑම පදයක්ම නැවත අනිච්ච දුක්ඛ අනාත්ත යන තුන් අනුපස්සනාවන්ටම බෙදා තිබේ. මෙම අනුපස්සනා විදි 40ම ඇතුළත් වන්නා වූ තනි බුද්ධ දේශනාවක් දක්නට නොලැබුණත් මින් 11ක් හෝ ඊට අඩුවෙන් හෝ එකට යෙදී ඇති දේශනා රාශියක් වෙයි. විසුද්ධි මග්ගයේද විදර්ශනා මාර්ගයේහි කීප අවස්ථාවක්ම විස්තර කිරීම සඳහා මෙම 44 ආකාර එනම් 40 ආකාර අනුපස්සනාවන් යොදාගෙන තිබේ. සත්තානුපස්සනා යනු අට්ඨාරස එනම් 18 මහා විපස්සනා මාලාවේ මූලික අනුපස්සනා කාණ්ඩය බව ආරම්භයේදීම සඳහන් කරන ලදී. එම අනුපස්සනා මාලාවේ සෙසු මහා විපස්සනා වලින් දැක්වෙනුයේද මෙම මූලික සත්අනුපස්සනාවන්ම විවිධ මුහුණුවර වලින් ඉදිරිපත් වූ ආකාරයන් වෙයි. සත් අනුපස්සනාවන් පිළිබඳ විවරණය මෙතකින් સમાપ્ત වෙයි. සත් අනුපස්සනා මාලාව ඒකාන්තයෙන්ම නිවනට පමුණුවන පියගැට පෙළකි. අනිච්චානුපස්සනාව වඩන ලද්දේ බෙහෙවින් කරන ලද්දේ ජවන පඤ්ඤාව හෙවත් දිවෙනසුළු වැනි පහසුවෙන් පැතිරෙන නුවණ පුරවයි. දුක්ඛානුපස්සනාව වඩන ලද්දේ බහුලව කරන ලද්දේ නිබ්බේධික පඤ්ඤාව හෙවත් විනිවිද කැපෙන සුළු කෙලෙස් විදලීමට සමත් වන නුවණ පරිපූර්ණ කෙරේ. අනත්තානුපස්සනාව භාවිත කරන ලද්දේ බොහෝසෙයින් වඩන ලද්දේ මහා පඤ්ඤාව හෙවත් මහත් වූ නුවණ පිරිපුන් කෙරේ. නිබ්බිදානුපස්සනාව වැඩිමෙන් බෙහෙවින් කිරීමෙන් තික්ක පඤ්ඤාව හෙවත් තියුණු වූ නුවණ පිරේ. විරාගානුපස්සනාව වැඩිමෙන් බෙහෙවින් කිරීමෙන් විපුල පඤ්ඤාව හෙවත් පුළුල් වූ නුවණ පිරිපුන් බවට යයි. නිරෝධානුපස්සනාව වැඩිමෙන් බහුලව වැඩිමෙන් ගම්බීර පඤ්ඤාව හෙවත් ගැඹුරු නුවණ පිරේ. පටිනිසග්ගානුපස්සනාව වඩන ලද්දේ බොහෝසෙන් කරන ලද්දේ අසාමාන්ත පඤ්ඤාව හෙවත් ළඟාවිය නොහැකි නුවණ සපිරේ. මේ සත් නුවණ වැඩිමෙන් බහුලව කිරීමෙන් සංඛාරුපෙක්ඛා අනුලෝම ගෝත්‍රභූ ඥාන සංඛ්‍යාතය පණ්ඩිත බව පිරීමට යයි. ඉන්පසුව මේ අටනුවන වැඩිමෙන් බහුලව කිරීමෙන් මාර්ග ඥාන සංඛ්‍යාත පුතු පඤ්ඤාව හෙවත් පුලුල් වූ වෙන් වූ නුවණ පිරෙයි. ඉන්පසු මේ නව නුවණ වඩන ලද්දේ බහුලව කරන ලද්දේ පච්චවෙක්කන ඥාන නම් හාස පඤ්ඤාව එනම් සතුටින් යුත් නුවණ පුරවයි. පසුවදන මෙතකින් අප විස්තර කළේ දුකින් මිදී හැබෑ සැපය ළඟා කර ගැනීමේ පිළිවෙතෙහි මග සලකුණු කීපයකි. ඒ මග වඩා ඒ සැපය පසක් කර ගැනීම තම තමනට අයත් වැඩකි. එහෙයින් සැදැහැති නැනැති හැම සුදනහු තම පෙර වාසනා මහිමේ හේතුවෙන් ලබා ඇති මෙම උත්තම ෂණ සම්පත්තියෙන් නිසි ඵල නෙලා ගැනීම පිණිස අප්‍රමාදී වෙත්වා මහණෙනි ශ්‍රාවකයන් කෙරෙහි හිතවත් වන අනුකම්පා කරන ශාස්ත්‍රූවරයෙකු විසින් අනුකම්පාව මුල් කොටගෙන යමක් කළ යුතු වන්නේද මා විසින් එය ඔබ උදෙසා ඉටු කරනා ලද්දේය මහණෙනි මෙන්න රුක් මුල් මෙන්න හිස්කෙවල් භාවනා කරව මහණෙනි පමා නොවව් පසුව විපිලිසර නොවව් මේ ඔබට අපගේ අනුශාසනාවයි